හොඳයි අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවක් මාර්ගයෙන් ඉතින් මේ ධර්ම දේශනාවට සීලොම දෙන සීලොම දෙන tempත් වෙමු tempත් වෙලා ධර්ම කෞරෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අරියා වාසාඛාතා චත්තාරිච අනස්ස අනස්සාසිකානි බ්‍රහ්මචර්යානි අක්ඛාතානි එත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කං සක් බ්‍රහ්මචර්යං න වසෙය්‍ය වසන්තෝ වා න ආරාදෙය්‍ය ඥායං ධම්මං කුසලන්ති තී කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද නිස්සනවන පැත්තෙන් බලනකොට අද සිකුරාදා දවස ආරම්භ වෙන ඉර නගින වෙලාව බණහන හුඟ දෙනෙකුට තාම බ්‍රහස්පතින්දා දවස ගෙවෙන වෙලාව ඉතින් අපි ඒ තරම් ඈතක හිටියත් මේ දුරස්ත භාවනා වැඩපිළිවෙල නිසා අපි මේ ළඟ ඉන්නවා වාගේ සම්බන්ධ වෙනවා. ඉතින් මම මේ දැන් කතා කරන්නේත් ඥානාරාම ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ඒ කාමරේ ඉඳගෙන. ඒ නිසා හුඟ දෙනෙක් මේ සම්බන්ධතාවය බනහන කට්ටිය මතක් කරනවා අපි අතර ලොකු සම්බන්ධයක් අප්‍රමාදී සම්බන්ධයක් සති සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සඳහා එක එකනේ පුංචි කැපකිරීමක් නෙමෙයි කරන්නේ. ඉතින් ඒ මාර්ගයේ ලබා ගන්නා වූ මේ කාලය මේකට කියන්නේ ගුවන් කාලය කියලා. ඉතාමත්ම වටිනවා. ඉතින් ඒක සඳහා අපි මේ ගත කරන කාලය බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවකට. ඉතින් ඒක සඳහා කල්ැතුවම ඒ සඳක සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙනවා. අද මම බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රයේම කොටසක් නැත්තම් පාළියේ ඉදිරිපත් කරගෙන ඉදිරියට යණ්ඩයි. ඉතින් මේක පසුගිය දවස්වල අපේ සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ ගේ සහයෝගයත්වයේ කියලා අද ඒ ස්වාමීන් පොඩි අසනීප තත්වයක් නිසා රෝහල් ගත වෙලා තියෙනවා. ඒ නිසා ආර්දනාවක් ආව මට ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒක කරගෙන යන්නේ කියලා. ඉතින් මේ වනහාන පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. ඒ ස්වාමීන් වහන්සලා හෝ සම්බන්ධ කරගෙන ඊටාම දුරස්ත හෝ මෙවැනි සම්බන්ධතාවයක් ඇති කරගන්න. එතකොට වැරදිලා වගේ මහත් වෙන වෙලාවල් එනවා. ඒක ඉතින් අහම්බයක්. ආ ඉතින් බලාපොරොත්තු වෙන නම් එහෙම නෙවෙයි මම මුල් වෙලා කරයි කියලා දැන් ඒක ලෝකෙම තේරුම් ගන්න තියෙනවා. මේ විශාල දවැන්ත රාජකාරිය මට දැනීම කරන්න බෑ. අනික් ඇත්තොත් ඒ හා සමානව සුදුසුකම් කුසලතා තියෙන නිසා. ඒක නිසා මේ හම්බෙච්ච අවස්ථාව ගැන පොඩි මතක් කිරීමක් කරේ. ඒකෙදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සන්දක පරිබ්‍රාජකයා අතර කතාව සුන්දර ලස්සන කතාවක්. ඒ කියන්නේ පරිබ්‍රාජකයි කියලා කියන්නේ එයා බුදුහාමුදුර සරණ ගිය කෙනෙක් නෙවෙයි විශාල සෙනඟක් ඇතුව විශාල ඝනාචාර්ය කෙනෙක් වශයෙන් පිරිස හසුරුවනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තරුවචන් වහන්සේ වැඩ ඉඳද්දිම විශාල ඝනාචාර්යවරයෙක් විදිහට විශාල පිරිසක් හසුරුවනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සීනාසන චාරිකාවක ගුහා බලන්න යන ගමනක යනකොට මේ දෙපළ ඒ කියන්නේ සන්දක සහිත පිරිසයි ඒ වගේම ආනන්ද සාංශ සහිත පිරිසත් හමු වීමක් අහඹයක් මෙතන තියෙනවා. ඉතින් ඒකෙදී සාමාන්‍ය තේරවාදී පැත්තෙන් ලියන පොත්වල සඳහන් වෙන ඒ ජවනිකාව සඳහන් කරනවා. යනකොට මේ පිරිස උහි සද්ද කර කර තිරිසන් කතා කතා කර කර කල්මර මර ඉනෝ. මහා සද්ද. එතකොට මේ ආනන්ද සාංශි වඩනවා දකින්නකොටම සන්දක කියනවා මේ ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ශිෂ්‍යෙක් කෙනවා ඒ ඇත්තෝ කැමති නෑ සද්ද කරනවට. ඔන්න SMS කියලා දෙනවා. slowly mindfully silently. ඒක කරන්නේ ආනන්ද සෝංශ නෙවෙයි. ඒ කරන්නේ මේ සන්දක තමන්ගේ පිරිසට මතක් කරනවා. ඒ ඇත්තෝ නැවතිල්ල වැඩ කරන්නේ, නිස්සද්ද වැඩ කරන්නේ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලොත් එවැනි කෙනෙක්ගේ පැමිණීම ස්වාගතයක් නම් මනාකොට සිද්ධ වෙන දෙයක් නම් එසේ වේතු කියලා පතනවා කරුණාකරලා නිස්සද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි අපි ඔය බණමඩුවක කියන්නේ කතා කරන්න එපයි කියලා. ඒ කිව්වට අහන්නේ කට්ටිය ඉන්නේ සන්දකේ ගෝලියෝද ආනන්ද හැමරේ ගෝලියෝද කියලා හිතා ගන්න බෑ. කොච්චරවත් කචකච ගන්නවා දැන් මේකේ තියෙන්නේ මේකේ මියුට් කරන්න බලන්න. මුල් දවස්වල අපි බණ කියන්න ගියාම බල්ලෝ කෑ ගහනවා ළමයි කෑ ගහනවා අම්මා බනිනවා නරක නෑ ඉතින් ඔය සද්ද තමයි නමුත් අපි ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් කරගත්තා අපිට මියුට් කරන්න පුළුවන් නමුත් මෙහි බණ කියනකොට අපේ බල්ලා බුරනවා ඒකට අර මියුට් එක නෑ ඉතින් ඔයගේ ඉතින් පොඩි පොඩි කචල් තියෙනවා ඉතින් කෙසේ නමුත් මේ ධර්ම ගෞරවය කියලා කියන්නේ මේ කීන දේ අහන්නකෝ ඒක තමයි පොඩි දරුවන්ට අපි SMS උගන්වන්නේ slowly mindfully silent නිවන් එපා. පන්ති කාමරේ ළමයි ටික එහෙම කීකරු ගන්න එක ගන්න එකත් ඉස්කෝලේ ටීචර්ට පුදුමෙන් පුදුමයි. ඉතින් පිරිස දැන් නම් මට පේන විදිහට ඕම නිස්සද්දව බනහන වගේ තමයි පේන්නේ. ඇහින්නේ නැහනේ මට. ඒක නිසා. ඉතින් අන්නේ ජවනිකාව පෙන්නනවා දැන්. ওই මේ සඳකට ගහන ටොක්ක්ක් නෙවෙයි. අපේ මේ බනහන පිරිසට සිව්වණක් පිරිසට ඒ ධර්මයක් දේශනා කරන වෙලාවේ ධර්ම ගෞරවය. ඉතින් ඒක මේ ජනමාධ්‍ය නිසා කෙලෙසිලා තියෙනවා. පොල් ගාන ගමන් බණ අහනවා, ඩ්‍රයිවිං කරන ගමන් බණ අහනවා. නරකන නෑ නා ඉන්නවට වැඩිය මයිකල් ජැක්සන් අහනට වැඩිය හොඳයි. නමුත් ඒකෙදි පුළුවන් තරම් හැදෙන්න ඕනේ ක්‍රමයෙන් බණට සූදානම් වෙනකොටම ඒ නිවන් දකින්න පුළුවන් හිතක් හැදෙනවා. බණෙන් හැදෙන්නේ නැහැ. කවදාකවත් හැදෙන්නේ නැහැ. බණෙන් හැදෙන්නේ තමන් කරපු දේ ගෞරව කරන එක තමයි. ඒක අගය කිරීම තමයි. ඉතින් ඒ නිසා ඒ දෙන්න හම්බුනාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන ඕගොල්ලෝ මං ඉන්න ඉස්සලා මොනවද කතා කරලා හිටියේ කියලා මාතෘකාවක් ගන්න. එතකොට සඳ කියන අනේ ස්වාමීන් අපි කතා කරපු දේවල් ඔබ අන්තර ඕනේ බෝක්කු කටක් උර ගියාම හතයි මාළු කඩේකට ගිහලා හතයි සුපර් මාකට් එකට ගියාම හතයි කීක ඇති වැඩගත්කමක් නැහැ. අපි කැමැති ඔබ වහන්සේ මොනවා හරි කියනනම් අහන්න. එතකොට ආන්දහඳුක එහෙනම් මනාවකට අසව්. සිත්ති දරා ගනිව්. ඔන්න මම බණ කියන්න හදන්නේ. සාදුකං සුණාත මානසිකරෝත භාසිස්සාමි. ඉතින් මේ තමයි සබාව නතු කරගන්න ක්‍රමය. ඒක සරුවච්චන්නාංශය තමයි කරන්නේ. දැන් මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේ එතන නියෝජනය කරනවා සන්දක හඳුනන්නේ ආනන්ද කියලා සරුවච්චන්නාංශයේ ගෝලෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් ඔන්න ඔය ටික මේ හැරෙනකොට කියන්න පුළුවන් කෙනෙක් බණෙන් වැඩක් ගනීද නැත්නම් මේ සංවිධානය කරන එකන මේ පසුබිම දැනගෙන සංවිධානය කරන නැත්නම් මේ මියුසිකල් ෂෝ එකක් සංවිධානය කරනවා වගේ එහෙම නැත්නම් මේ සෙනඟ රසකරන කරන සංවිධානයේ ලොකු වෙනසක් තියෙනවා ඉතින් ඒකම අපි ලෝකෙට දෙන ආදර්ශයක් වෙනවා බෞද්ධයා විසින් සිසු ලෝකයට දෙන ආදර්ශයක් වෙනවා ඒ සූදානම ඒකට කියන්නේ පෙර සූදානම පුබ්බ කිච්ච පුබ්බ කරණ කියලා කියනවා. ඉතින් එහෙම කෙරුවාට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට වාරේ පැමිණෙනවා. තමන් වහන්සේ දන්නා වූ කියන්නේ. නැත්තම් ඒකට මේ ඡන්දකෙන් ආර්දනාවක් ලැබෙනවා. ඔබ වහන්සේ කියන දයක් අහන්න අපි කැමතියි. ඒතකොට බුදුජානක වහන්සේ ආනන්ද මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා සඳහන් කරනවා මේ බුදුජානක වහන්සේ භ්‍රමචර්ය හතරක් කතා කරනවා මේ ඒ තමාර කට්ටිය භ්‍රමචර්ය දන්නෙත් නැහැ තමාරු දැනගත්තට ඒක ආදරෙන් කරන්නෙත් නැහැ අත්හැරලා දානවා අන්න එහෙම හතරක් තියෙනවා වැරදි භ්‍රමචර්යයත් හතරක් තියෙනවා ඒ වගේම හරි හතරක් තියෙනවා කියන්නේ ඉතින් මේක විශාල දිග සූත්‍රයක ආරම්භයක් ඒක මට මුල් කාලේ මුල් දවස්වල ධර්ම දේශනා කරපු සුනන්දාන් සාංශය මතක් කරා. සාංශයේ සූත්‍රය මේ එක දවසකින් විනාඩි 40 කියන පුළුවන් එකක් නෙවෙයි. දිගට යන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ සමහර විට මම මේ කියන කොටස සුනන්දානන්ද හාමුදුරනේ කටහඬමුත් අහලා ඇති ඕගොල්ලෝ. කමක් නැහැ. ඒ යහපත් ආරම්භයක් සඳහා මම මතක් කරනවා ඒ කාලේ තිබුණු මේ දස මිච්ඡාදිත්‍ය කියලා දාතියක් කියලා තියෙනවා. අදත් ඒක එහෙමම තමයි. තේරවාදයේ වශයෙන් බලනකොට එතකොට මතක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සමහරු මෙන්න මෙහෙම මතයක් දරනවා ඒ මිත්‍යාදිත්‍ති 10ක් මෙතන සඳහන් වෙනවා නත්ති දින්නම් නත්ති ඉත්තම් නත්ති හුතම් නත්ති සුකර දුක්ඛටාණං කම්මාණං පලං විපාකං ආදී වශයෙන් දුන් දෙයි පූජා කරපු දෙයි තෑගි පඬුරු ඇවිල්ලින් ඇති වැඩක් නැහැ පවක් පිනක් කියලා දෙයක් නැහැ. එලොක් මෙලොක් කියලා දෙයක් ඇත්තේ නැහැ. අම්මික් තාත්තෙක් කියලා එකක් ඇත්තේ නැහැ. මේ ජීවිතේ පරිදුර තියලා බණ භාවනා කරන සංඝයා වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට එලෝ මෙලෝ පේනවා. ඒ චෛතසික ගැඹුරක් තියෙනවා කියන එක දන්නේ නැහැ. ආන්න එහෙම කට්ටිය ඒ වගේ දේවල් මේ ආගමක් වවාගෙන කණ්ඩ හදන දේවල් ඔව්වට අපේ කට්ටිය යට වෙන්නේ අපි භෞතිකවාදී අපි නැත්තම් අදේවවාදී කියලා දැන් බටහිර ලෝකේ සඳහන් වෙලා තියෙනවා. ওই කියන කතාවක් නැහැ කියලා මේ ඒ කෙනා කියනවා පිළිගන්නවා අනුන්ට කියලා දෙනවා. ඒක තමයි දැන් ඉස්කෝලවල කෙරෙන්නේ. ඒකෙන් තමයි මේ අපිට මේ අවුරුදු 200ක් කාලය ඇතුළත දැක ගන්න පුළුවන් උනේ කිසිම වැඩිහිටි ගෞරවයක් නැති කිසි තමන්ම කටබඩ පුරවන කාල ජීවත් වෙන්න හදන මේ පෙරේත ලෝකයක් හදලා දුන්නේ ඔන්න ඔය මේ දස මිත්‍යා දෘෂ්ටි මත පිහිටලා දෙමාපියන්ගේ බලය දෙමාපියන්ගේ ළමයට තියෙන අවධානය පන්තියට බාරගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බාර අරගෙන පස්සේ පොලිසියට බාර දීලා පස්සේ ඉස්පිරිතාලට බාර දීලා පස්සේ පිස්සන් කොටුවට බාර දෙන යුගයක් තමයි මේ තියෙන්නේ. ඉතින් කවුරක්වත් දන්නේ මේක මේ මිත්‍යාදිත්‍යයක් පතුරවන්නේ එහෙම නැත්නම් මේ තුල මේ අපිට පන්ති කාමරයේ උගන්වන මේ විෂය තුල මේ වගේ කුණු හරපයක් තියෙනවා කියලා. හැබැයි ඉතින් ළමයි කුණු අ르ප කරනකොට කට්ටිය තේින වැඩියෙන් අධ්‍යාපනය කරගත්තේ වැඩියෙන් කුණු අ르ප කරනවා කියලා. ඒ දෙමාපියත් කුණු අ르ප කරපු නැති කට්ටිය නෙවෙයිනේ. ඉතින් දෙමාපියෝ කරන්නේ කොහොම හරි කමන්නේ ළමයි ටයිකෝට්ටන් දිනවනේ. පොයින්ටර් සපත්තු දෙකක් දානවනේ. V shape බොඩි තියෙනවනේ. කෙල්ලන්ගේ වකයන් ටික හැදිලා එනවනේ. ඉතින් ඒන එච්චරනේ බඩු විකිනේනවනේ. මේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න කොරෝනා එනකම්ම කොරෝනා ආවත් නම් තාම දන්නේ නැහැ කියලා මම කියනවා. තාම දන්නේ මේ උගන්නන මිත්‍යා දෘෂ්ටි වග ගහලා ගහලා ගහන කොලේ වග දන්නේ දීමාපියෝ හිතන්නේ අනේ කොහොම හරි කියලා දරුවට උගන්න ගන්න ඕනේ කියලා සන්දක ගාවට යවනවා. ඉතින් සන්දක විශාල පිරිසක් ඇතුව කෑකොස් සංගාමේ දෙචිස් කතා කරමින් ඔන්න විසරදව ඒ පරිශදී හසුරු නැත්තම් ඒ විශ්වවිද්‍යාලේ පවත්වාගෙන යනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා එන්නේ කට්ටිය මැරුණට පස්සේ පඨවි පඨවි ධාතුවට යනවා ආපෝ ධාතු ආපෝ ධාතුවට යනවා මේ ඉතින් ඊට පස්සේ ඉවරයි මේ මනුස්සයාගෙන් ආයේ මේ එලොවට මෙලොවට වැඩක් නැහැ අපි කියනවනම් කිදේ පරිසරය රත් කරනවා පරිසර දූෂණය කරනවා චිත්ත දූෂණය කරනවා අනුන් දූෂණය කරලා මැරලා යනවා ඉතින් එහෙම ඒක භ්‍රමචරියක් තියෙන එක හරි අමාරුවෙන් ඒගොල්ලෝ මේ මේ සීලය රකින්න මොකද දෙන්න එපා තෑගි දෙන්න එපා. පූජා පන්තර දෙන්න එපා. අම්මට වඳින්න එපා. තාත්තට වඳින්න එපා. තාත්තට සහෝදර කියලා කතා කරපන්. අම්මට සහෝදර කියලා කතා කරපන්. ඉතින් තව කුණු හරප ටිකක් තියෙනවා මම කියන්නේ මේ වෙලාවේ. ඉතින් ආන්න එහෙම ඉඳලා මැරිලා ගියාට පස්සේ මේකට බුදුරජාන් වහන්සේ කිව්වේ ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. මේගොල්ල නිසා සෝහන් කණු වැඩි වෙනවා. ඉතින් එක්කෙනෙක් ගෙනත් තිබුණ යෝජනාවක් ඒ සෝහන් කටු මුහුද අයින දිගේ හදමු කියලා ඒකට මුහුද කොට ගලින්න නතර වෙයි කියලා. ඒ තරම් මැරෙනවා. ඒ තරම් මැරිච්ච හැම එකකටම සෝන් කණු ලියනවා. ඒ ඔච්චර තමයි වැඩේන්නේ. ඊට පස්සේ ආනන්ද සාංශ මේක මම හිතනවා කවුරුත් වගේ දන්න දෙයක් වෙන්න ඇති මේ දතවත්තුක මිච්ඡාදිත්‍ය ලස්සන මේක විස්තර වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක විස්තර සහිතව බලන්න පුළුවන්. එහෙම මවක් නැත පියක් නැත දුන් දෙහි විපාක නැත කර්මේ සහ කර්මඵලයක් නැත එලොක් මෙලොක් නැත බණ භාවනා කරන සංඝයා වහන්සේලා නැහැ. ඒ කට්ටියට කම්මැලිකමට බණ භාවනා කරන්න උන්න හමගෙන කාබුදේ මොකටද අපි දන් දෙන්නේ? ආහන් ওই જાතියක් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ අද දිනලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි බටහිර ඇමරිකන් මේ ශිෂ්ටාචාරය කියන්නේ. ඒ ගුණහරපේ තමයි දැන් අපේ ළමයිත් ඉගෙන ගන්න. ඒ නිසා ඒ සඳක විශ්වවිද්‍යාලය තමයි දැන් අපි යන්නේ. ඊට පස්සේ ආනන්ද සාංශ කියනවා දැන් මෙහෙම ඉඳද්දී තව කෙනෙක් අම්මා තාත්තා කිව්වට හරි කමක් නැහැ. දුන් දේ විපාක තියෙනවා. ඒව නැත්තම් හොඳක් නරකක් තියෙනවා. අම්මෙක් අපෙක් ඉන්නවා. ආදි වශයෙන් කියලා මේක පිළිගන්න කෙනෙක් ඉන්නවා. පිළි අරගෙන ඉවරලා කරනවා. කරනවා කියන්නේ මේ දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. හැබැයි මෙලෝ රහක් නෑ යාට. කිසිම විදියට ඒකේ පළප්‍රයෝජන තේරෙන්නේ නැතුව එයා කියනවා අයියෝ මාත් කරලා තියෙනනේ ඕකෙන් වැඩන්නේ. ඕක ඕන්නේ කියලා සිවුරවන්න. එතකොට අර ඒකේන කරලත් මේක අත්තදා බලලත් රස බලලත් වමහරන කෙනා. ඉතින් එහෙම කට්ටියත් සිවුරු අරන කට්ටිය හදිහට අද ඉන්නවා. දැන් බුරුම රටේ తాවකාලික සිවුරු කුචා සිවුරු අරනවා. ඉතින් මේ වගේ කරන කට්ටියකින් හෝ පළවෙනි පන්තියේ කරන කට්ටියකින් කිසිම ආදර්ශයක් හැදෙන්න ළමයෙකුට ලැබෙන්නේ නැහැ. මං කියන්නේ තේරවාද අගයන් ආඩම්බරයෙන් හැටියට. හැබැයි ඒ දෙන්නත් කරන්නේ නම් බහැලම තමයි. ආන්න ඒ මොනවාද දෘෂ්ටි දෙක නැත්නම් එකක් පිළි අරගෙන හරි හැටි කරන්නේ වමතින් අල්ලා කරලා ඒ වමතින් කරන කටයුත්තෙන් පෙරදිලා ලෝකයට කටමැද දොඩනවා අපිත් මහානකම් කරලා තියෙනවනේ අපිත් ඔහම ඉඳලා තියෙන ඔය කිසිම ලාභයක් නැහැ ඊට මීට වැඩිය හොඳයි කාලා බිල රැයට බුදිය ගන්නෙ කියලා එහෙම කියේ නැත්තන්ගේ වණ තමයි ජනමාධ්‍ය වල යන්නේ ගොඩක් ඉතින් ඒ කට්ටියත් මේ සන්දකගේ පන්තියට ගිය කට්ටිය තමයි ඒ කට්ටිය මේ අරකින්ම තමයි අර හොඳ නරක ඇත්ත නැත කියන ભેදේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම දෙගොල්ලම මගේ ජීවිතේ මම අනන්තවත් දැකලා තියෙනවා දහමිනුත් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා ආගමක් තිබිය යුතුයි කියලා જાතියක් කියනවා ආගමක් නැතිය යුතුයි කියලා જાතියක් කියනවා දෙකම එකයි. තියෙනවා කිව්වට ඒගොල්ලෝ ඒක ආදර්ශයෙන් පෙන්වන්න පෙන්වන්න බැරි ඒගොල්ලෝ ඒක අත්දැකලා නැහැ. ඒක සාධාරණ හේතුකුත් තියෙනවා මේ බණ භාවනා කරන දන් දෙන ඔක්කොටම ඒකේ ආනිසංශ මෙලවතීම වැටහිද නැද්ද කියන එක හරි අමාරුයි ඒක කියන්නේ. ඉතින් ඒ සඳහා එතනදී ධර්මයක් සද්ධාව කියලා ධර්මයක් එළියට එනවා සද්ධාවෙන් කරනවා. මේ දාන දුන්නාට දැම්ම මට සම්පූර්ණ නොවුනට දාන දීම හොඳයි. මම මේක පොඩි අයට කියලා දෙන්න ඕනේ. මගේ අම්මා තාත්තත් කරා. ඉතින් නැත්තම් සීල රකින්න එක. ඉතින් දිගට ඕක කියන්න පුළුවන්. ආන්නේ විදිහට මේක ඔය වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව නැත්තම් දීපු දාණයට ගහපා දෙන්නේ නැතුව මේක දිගට කරගෙන යනවා කියන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ අයට එයාගේ දෙකොටසක් ඉන්නවා කට්ටියකට මේක වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. දුන් දේ කරන දේ විපාක තේරුම් ගන්න තරම් ලුණු මුඩස් කන මොලයක් තියෙන සමහර කියන කොච්චර දුන්නත් වැඩක් නැහැ. දානි නොදෙනෙව හොඳට ජීවත් වෙනවා. මේ දන් දෙන අපි තමයි සීල රකින්න අපි තමයි හිර වෙලා ඉන්නේ කියලා ඒක රකින්නේ තරහෙන් ක්‍රෝධේ. ඉතින් පස්සේ ඒගොල්ලෝ සිවුරු අරනවා නැත්තම් භ්‍රමචාරයෙන් අයින් වෙනවා. ඉතින් එහෙම අයින් වෙන්නේ නැතුව ඉන්න කට්ටියකුත් ඉන්නවා බොරුව කරගෙන. කිසිම රසයක් නැහැ. ඒක නිකන් කාලා විසි කරපු උද්දණ්ඩක් ආය කන කෙනෙක් වගේ. කිසිම පැණි රසක් නැහැ. එහෙම කරන විශාල පිරිසකින් පොඩි ළමින්න කිසිම ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. පොඩි උන්ට තේරෙනවා මේ මිනිස්සු මේ හපයක් කන්නේ උන්ට රසයකුත් නැහැ අපිට රසයකුත් නැහැ කියලා. ඉතින් මම මේ බණ කියන්නේ යනකොට මේ නිකන් සංසන්දනය කරන්න බලනවා අපි මේ ගත කරන රංගපාන ජීවිතේ කොච්චරක් හැදෙන දරුවෙකුට ආදර්ශයක් වෙයිද කියලා. ඊට පස්සේ මේ මේ දසවස්තුක කම්මාදිට්ඨිය ඇති නැති කියන ભેදේ අපි මේ සාකච්ඡා කරේ. ඊට පස්සේ දෙවෙනි Brahmacharyaක් ඒ කියන්නේ Brahmacharyaවට තියෙන හේවණල්ලක් පෙන්නනවා කෙල දෙහි මොනවා කරත් ඵල විපාක නැහැ. කරතෝ කාරේතෝ චින්දතෝ ඡේදාපේතෝ පචතෝ පචයතෝ සෝචේතෝ සෝචාපේතෝ කිලමතෝ කිලමාපේතෝ ඵන්දකෝ ඵන්දාපේතෝ පානාතිම පායාති මේ විදිහට කපවට කපවැව්වට මැරුවට මරවැව්වට තඹවැව්වට තඹව තඹෙව්වට අඬවැව්වට අඬවැව්වට අඬුවට ඇඬෙව්වට ක්ලාන්ත කෙරුවට ක්ලාන්ත කෙරෙව්වට සත්තු මැරුවට හොරකම් කරාට කාමීච්ඡාචාරයකට මොනම ප්‍රතිඵලයක්වත් නැහැ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකත්වා ඝෘතම් පීවේත් කියන ධර්මයේ තමයි එදා ඉඳලම තිබුණේ. ඒක අපි සිංහලෙන් දැන්න කියන්නේ කාපල ජීවි වල ජොලි කරපාලා. නැවගින්නුනත් බෑන්චුන්. ආන්න එහෙම කට්ටියක් හැදිලා ඒගොල්ලෝ පුදුම විදිහට මේ කාලා බීලා නටලා මේ සුපර් මාකට් වල සංගී සංදර්ශන වල එහෙම නැත්නම් අපි කිව්වොත් මේ නෘත්‍ය ශාලාවල වෛශ්‍යාගාරවල සූදු කෙලින තැන්වල ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් රජය සෑහෙන ආදායමක් ලබනවා. නිසා ශිෂ්ටාචාරයේ වඩලා මිනිස්සු මේ පැත්තට යනකොට රජය කිසිම අකමැත්තක් නැහැ. මොකද ඒගොල්ලන්ගෙන් තමයි ගාණක් හම්බ වෙන්නේ. ඒ Singapore තියෙන විශාල ගොඩ මොහොත ගොඩ කරලා හැදුවේ ඒ හරි ගණන් විදන්. ඉතින් කරලා ඒ ඒ ඒ කැසිනෝ පුරේට Singapore යනකොට ටැක්ස් එකක් ගන්න. ඩොලර් මෙච්චර ගාණක් පෙන්නලා යන්න ඕනේ. පිටරටින් එන අයට නිකන්. ඒක ඇතුලේ ගෑනුත් නිකන්, සූදුවත් නිකන්, ඉතින් අන්තිමට ඒ සූදු කෙලිනකොට දන්නේ අරගොල්ලන්ගේ පර්ස් එකට තට්ටු වෙලා තියෙන්නේ. ඉතින් සිංගප්පූරුව තමයි අපි ආදර්ශයට ගන්නවා. සිංගප්පූරුව කියලා ඔකට කියන්නේ. ඉතින් ඒ ඒකෙදි කියලා තියෙන්නේ මොනවා කරුවත් මේ වර්තමානයේ කරන ටික විතරයි ඔකේ අනාගතේ කියලා බය වෙන දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියපු ඉස්සල්ලාම කියපු අර කර්මේසා කර්මඵලයේ කියන එකේ වෙනස් ඉදිරිපත් කිරීමක් ඒක බුදුජාන් වහන්සේ කාලෙම තිබුණා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් ණය වෙලා හරි ගිතෙල් බීපන් ගිතෙල් කියන්නේ ඉතාම සුඛෝපභෝගී ආහාරයක් ණය ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි එක්ක උඹේ දරුවන්ට එහෙම නැත්නම් හෙට හෙට උඹ නැහැ මේ කණ එක කහපන් ඉතින් අද ලංකාවේ එකෙක් මෙන්න මෙච්චර ගාණක් ණයයි කියලා දැන් මේ දේශපාලන වේදිකාවල කියනවා අපි රට දියුණු කරලා දිනනවා අපි වගේම කරන්න බලාපොරොත්තු වෙනවා ඔක්කොම කරන්නේ කොහෙද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදු දෙන්න ආයත අරගෙන උන් සූර කාලය ඉවරයි අපි සූර කාලේ නෙවෙයි අපි නෙවෙයි උන් පස් අවුරුදු දස අවුරුදු සැලසුම් වලට ගහන්නේ අපේ දරුවෝ ගෙවන්න ඕනේ උන් ලංකා මාතාවගේ බඩේ ඉපදුනොත් පිළිසිඳ ගන්නකොට මෙච්චර නෑ එළියට එනකොට මෙච්චර නෑ ඉතින් ඒ ඒ මොකද මොනවා කෙරුවත් ඒ ගාලල්ලා ඉතින් දැන් දේශපාලනව ගත කරන ජීවිතය දිහා බලපුවම ඒක තමයි පේන්න තියෙන්නේ. ඉතින් එහෙම ඒකත් බොහොම ඒගොල්ලෝ හරියටම ඒ ධර්මෙම පිළිట్లా වැඩ කරනවා. ඒකෙම කටයුතු කරනවා. ඒකල ඒක ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරනකොට මේ තරුණ වයස්වල ඉන්න ළමයින්ට හැඟුම්බර වින් ළමයින්ට හරිම හරිම ආසයි. ඉතින් මේ තවත් එක විදියක භ්‍රමචරියක් ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සත්‍යාස්ත්‍ර වලින් අතර මේ මේ එක්කෙනෙක් තමයි ඔය. ඒගොල්ලෝ මේ පින් කිරීමක් ගැන පින පිනක නැත්තම් මේ කුසලතාවයක් පිළිබඳව සමාජයේ යහ ධර්ම පිළිබඳව සමාජයේ ආචාර ධර්ම පිළිබඳව පරිසරයේ පරිසරයට මනාපේ පිළිබඳව සතා ගහකොළ සතා ශීපාවටත් මේ ජීවිතයක් තියෙන්න ඕනේ කියන එකක් නැහැ. ඒකට අපේ પરම්පරාව සාකි. අපේ પરම්පරාවේ ඉන්න ඔලොමොට්ල જાතියට තාම තේරිලා නැහැ මේ අපි මේ බිම්බෝම්බයක් උඩ ඉන්නේ පිච්චෙන මේ නිලා කූරක් උඩ ඉන්නේ කියලා. රැස් වී දිවි පිච්චෙනවා. හැබැයි මේ ඉන දරුවන්න මොකද වෙන්නේ? ඊයේත් මම අර සින්දුව කියන්නේ කිව්වා මේ දෙමව්පියන්ගේ මේ අමනකම් වලට අනේ මේ පොඩි දරුවෝ ගෙවන ගෙවිල්ල. පොඩි දරුවෝ නෙවෙයි උන් තමයි ගියාත්මේ මැරිච්චේ උන්. උමුත් ඒ ඒ પરම්පරාව යන්නේ දැන් ඉන්නේ උමුත් මැරිලා ඔය ඔය ඉපදිලා දැන් උපදින පිස්සු පිහට්ටන්ගේ බඩේ තමයි උපදින්න වෙන්නේ. අපේ මිනි පිරියගේ බඩේ තමයි උපදින්නේ. ඉතින් මේ මිනි පිරියට යන කාට බයලජ්ජ නැහැ. මම හිතන්නේ කොරෝනා නිසා ඉච්චර කල් යන්න බැරි වෙයි මං හිතනවා. අතරමැදි මොකක් හරි වෙයි. කෙසේ නමුත් ඔය එන්නේත් ඔය ගියාත්මේ අපිට කරදර කරපු කට්ටිය තමයි. අපි උන්ට කරදර කරනවා උන් අපිට කරදර. උන් දෙමාපියන්ට වෛර කරනවා. ගුරුවරුන්ට වෛර කරනවා, ශාස්ත්‍රඥයන්ට වෛර කරනවා. දොස් කියන්න එපා. දොස් කියන්න බෑ මේ අපි වලිගය හපාගෙන කෑ ගහන්නේ. ඒ නිසා මේක ආනන්ද හැමතුරෝ පෙන්නන තුන් දෙවෙනි එක තමයි කළපු දේ කළ කළ කී දෙෙහි වග වෙන්න එපායි කියලා. නැව වින්නත් බෑන්චුන් කියන එක තමයි තියෙන්නේ. සුණංකත්තා ගෘතම් පීවේත් කියන එක තමයි පේන තියෙන ඉතින් ඒගොල්ලන්ගේ අඬ ඒ ඒ මේ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ යවවන මේ මේ යොබ්බන දශකයේ ඉන්න වර්ණ දශකයේ ඉන්න අයට පුදුම රසවත්. අපි කියනවා ඒ නිසා විශ්වවිද්‍යාලයේදී ඒ වාගේ ධර්මයක් ඇහෙන්නේ නැත්නම් ඒක මැට්ටේ. ඒක උප්පත්ති තාපසේ. හැබැයි 40 පෙන්නට පස්සෙත් ඌ තාම එතන ඉන්නවනම් ඒක අමුවල මොට්ටලේ. ඌ දන්නේ මේ ඌව සූරා කණ්ඩ මේ කරන කතාවක් කරන්න කියලා. ඉතින් ඒ විදිහට මේ කර්මේ සහ කර්මඵලෙම කියන එකේම අර කලින් කියපු එකේ ඇති නැති භාවය ඊගාවට මේ කරන කෙනෙක් පවක් කරන කෙනෙක් නැහැ. ඒ කියන්නේ පිහියෙන් ඇන්නට මිනිස්සෙකුට එතන හතරමහා ධාතු තියෙන්නේ පිහිය යන්නේ හුලං හරහා. ඒක මරණ වෙන කෙනෙක් නෑ ඔබ බය ඉන්නවා කපපියේ. ඌරෙක් කපා ගනින් එළුවෙක් කපා ගනින් හදිහට අර ඉන්දියන් නමුදා ලංකාවේ ඉන්නකොට වගේ අහුවෙච්ච එකක් කැපුවා කෑවා. ඒක මිනිස්සුකුණ තියෙන ප්‍රශ්නිකුත් ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේම තව එහාට ගිය නැත්නම් මේ මේ කියන මේ ඕලාරික ගැමි වැඩි ම්ලේච්ඡ චරිතවලින් එහාට ගිය කට්ටිය ඉන්නව නෑ ඒක මොකක්වත් නෑ ඒගොල්ලෝ කියනවා තුන්වෙනි කට්ටියක් කියනවා නත්ති හේතු නත්ති පච්චය සත්තාන සංකිලේසාය මිනිහ කෙලසෙන්න හේතු ප්‍රත්‍යක් නැහැ ඒ වගේම අ හේතු අප්‍රත්‍යයෙන් මිනිස්සු කෙලසෙනවා. ඒ වගේම මිනිස් පිරිසුදු වෙන්න ප්‍රතිපදාවක් හේතුඵල ධර්මයක් නැහැ. ඉබේම මිනිස්සු පිරිසුදු වෙනවා. ඉතින් ඒ නිකන් අපි බණ භාවනා කරන්න ඕනේ පිරිසුදු වෙනවා. කෙලසෙන්නෙත් මේ කවුදෝ මන් ලව්වා කෙලස් කරනවා. මම දන්නේ මම හරි අහිංසකයි මගේ ඇති මෙහෙම වුණා කියලා මේකෙන් දීර්ඝ මේ දර්ශනයක් හදාගෙන ගුරුකුලයක් හදාගෙන අර ඉස්සලා කීපක තමයි කරන්නේ කරවන්නේ නැහැ කියන එක කියනවා දේවල් හිතේ සිද්ධ වෙන දේවල් අ හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක පොට්ටපාද වගේ සූත්‍රවල එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙකුට විස්තර කරනකොට කියනවා අපිට මේ අරමුණේ ඉන්නකොට හිත පිට යන එක අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ ආපහු හිත ඇතුළට එන එකත් අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒත් එන්නේ ගියා භාවනාවේදී අපි ඕකට කිට්ටු තැනකට යනවා. ඉතින් ඒක නිසා අපේ හිත කෙලසීම සහ පිරිසිදු වීම මූල ධර්ම හදන්න බෑ වෙන්නේ නිකන් මොකද්ද නැති එකට ඒක අහේතුක අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා අකිරියක් කියලා මේ පොට්ටපාද බුදුරජාණන් වහන්සේට වාර්තා කරනවා. හතරක් කියනවා මේක දේව නිර්මාණයක් පිට යනවා කියන එක ගත්තොත් දෙයන්නාසික මන අපේ. එහෙම නැත්නම් කවුරු හරි සමන බ්‍රාහ්මණයෙක් ළඟ ඉඳගෙන මගේ හිතට බලපෑම් කරනවා. ඉන්ද්‍රජාල ශක්ති ශක්ති සහිත ශ්‍රමණ බ්‍රාහ්මණේ ගණතන් තුන ওই යන්නේක තමයි මගේ ආත්මය. 100%ක්ම මම දැනගෙන යන්නේ 100%ක්ම දැනගෙන ඉන්නේ. ඊට අනික් කට්ටිය කියනවා එහෙම ආත්ම කතාවක් නෑ. ඔහේ යනවා ඔහේ එනවා. ඉතින් හතරම අපි අඳුල්ලා දෙනවා භාවනා කරන කෙනෙකුට මේ විශේෂයෙන්ම හිත පිට යෑම ගත්තොත්. එහෙම නැත්නම් අපි කියමුත් හොඳ දෙයක ඉඳලා දැන් මේ බණ අහලා ඊට පස්සේ ගිහලා මොකද්ද කරන්නේ කියලා හිතන්නකෝ. බණ අහන වෙලාව නම් ඉතින් අපිට සත්‍යයක් මලා ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නෑනේ. හොරකමක් කරගන්න හම්බ වෙන්නේත් නෑනේ. කාමීත්‍යාචාරය හම්බ වෙන්නේත් නෑනේ. බොරු කේලම් හිසචන පරිසචන මොකුත් නෑනේ. නමුත් බණහල ඉවරච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඒතකොට මෙතිල්ල අතෙන්ද යනකොට ඒ කවුද ගෙනියන්නේ ග්‍රහය ගෙනියනවාද? සර්බලදාරි දීර්ණස ගෙනියනවාද? එතන ඕක කරන්න දෙයක් නෑ අප්පා මන් දන්නේ නෑ ඌට කිසිම හේතුවක් නෑ අප්පා මේ හේතු අප්‍රත්‍ය කියනවනම් නැත්තම් කියනවා ඒන්නේ අනේ කරන්න තමයි මම කියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේ හතරම මම ප්‍රතික්ෂේප කරනවා ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කරන්නේ මේ අහේතු අප්‍රත්‍ය කියන එක තමයි මම අත අරින්න සාකච්ඡාවටවත් ගන්නෑ. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙන්නත් බෑ නිවන් දකින්නත් බෑ. එහෙනම් ඉඳපු ගමන් ගහ කලක් කර බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන්. රාතන් වහන්සේ නම් පහළ වෙන්න ලංකාවේ නේද හරියට එහෙම වෙනවා. ඉඳපු ගමන් මේ ඩෝන් ගාලා පඳුරට ගහපු ගමන් තුන් හතර දෙනෙක් පයින්ව රහතන් වහන්සේලා අපරාධ මේ පයින් ගැහුවේ ඇයි මට මම මේ භාවනා කර හිටියේ කියලා. ඇටි මේටි කිට්ටුව යනවා. ඉතින් ඒකේ මේ මේවා මේ විදිහට අහේතු අප්‍රත්‍ය නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ පෙරකල අකුසල් වල අනුශේ ධර්ම නිසා ඔබ කොච්චර ධර්මික ජීවිතයක් ගත කරත් උඹට නිিন্দা ලැබෙන්න ඉඩ තියෙනවා දුක් ලැබෙන්න ඉඩ තියෙනවා පරාජය ලැබෙන්න ඉඩ තියෙනවා ඒක බාරගනි. කියන්නේ ආත්මයක් නෙවෙයි නොවන්නේත් නෙවෙයි උඹ ඉස්සෙල්ලා මේ මේ සංසාරෙම තකතිරුකම් කරපුවා. ඒක දැන් කරන දේ අනිවාර්යෙන් මේ ඊගා චිත්තක්ෂණය බලපාන. නිසා දැන් කරන දේ නෙවෙයි නොකර ඉන්න බලපාන. ඒක මේ අර ඉතලා කියන වගේ අක්‍රීයවාදයක් නෙවෙයි. දන් දෙන්න එපා, සිල් ලකින්න එපා, භාවනා කරන්න එපා කියන අක්‍රීයවාදය. මේක හොඳ ප්‍රතිපදාවක උත්කෘෂ්ඨ භාවනාවට යනකොට බල විපස්සනාවට යනකොට දැක දැක දැන දැන කරන එක. ඉතින් එතකොට යාට ওই කියන විදිහේ නත්ති හේතු නත්තිපත්‍යෝ සත්තාන සංකිලේසාය විසුද්ධාය කියන කතාවක් නෙමෙයි තියෙන්නේ හේතු ප්‍රත්‍යක් තියෙනවා ඒක තේරෙන්න මේ කර්ම ශක්තිය ඉක්මවන්න ඕනේ. අපි දැන් මේ කර්ම ශක්තියට අහු වෙලා තැම්බෙන මිරිකෙන දැතිරෝධයක් වගේනේ. මේ දැතිරෝධයෙන් තව දැතිරෝධයක් කරකවනවා, ඒකෙන් තව එකක් කරකවනවා, යන්ත්‍රය දුවනවා. ওই දැතිරෝධ එක දැත්තකට මොනම තීන්දුව කිරීමේ ශක්තියක්වත් නැහැ. ඒ මොකද සිල් නැහැ. ඒ මොකද සද්ධාව නැහැ. ඒ මොකද සතිය නැහැ. ওই සතියයි සීලේ සද්ධාව අපු ගමන් තාම තේරෙන්නේ නැත්නම් මම මේ දැතිරෝධයක් කරගෙන දතක් විතරයි නටන්න එපා දත කඩලා යනවා. දැත්ත කඩලා යනවා. ඔය කැරකෙන ගමන් බලපන් ඇයි යකෝ මේ කැඹිරිල්ල ඇයි මේ එන ගහන්න මම මේ දැතිරෝධක දතක් උනේ කියලා යාට තේරෙන පටන් අර ගන්නවා මේ මේ මේ ආදරෙන් ගෞරවයෙන් ඩියුටි ලිස්ට් ඩියුටි කන්සර්න් කියලා කරන්නේ බරාදින ගොනෙක්ගේ කටයුත්තක් ඒ වෙනුවට ඔය සද්ධාමේ යුක්තෝ සතිය යුක්තෝ සීලෙන් යුක්තෝ කලියුත්තත් ඒකට භ්‍රමචර්ය කියනවා. දැන් ඔය කරන දෙයට කියන්නේ කඹරනවා කියලා. ඉතින් ඒක තේරුම් අරගන්න ඔය දැන් ඔය ටිකක් ඉඳගෙන පැත්තකටලා අත අපිට අත තියලා අහගෙන ඉන්න ඕනේ. මේක මේ සඳකට කියපු ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු බණ. අපි අපි දවස ගත කරනකොට කොච්චරක් අපි සඳකගේ පැත්තේ ඉන්නවද? තාම ආනන්ද ස්වාමීන්ගේ මේ හරි හතරට හරියමන් දෙයකට ඇවිල්ලා නැහැ තාම. මේ විදිහට මේ මේ අපේ හිත ක්‍රියාත්මක වෙන අපේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වෙන අපේ හිඩන් ඇජෙන්ඩා එක ක්‍රියාත්මක වෙන ක්‍රම එහෙම නැත්නම් tire යහපැත්තේ අපිව හැසිරෙ වෙන ක්‍රම කාර් එකේ ඩෑෂ්බෝඩ් එක අයින් කරලා ඉස්සරහට ගිහලා එන්ජින් එක පෙන්වනවා දැන්. මෙන්න මෙතනයි ක්‍රියාත්මක වෙන්නේ මෙතනයි ක්ලච් එක මෙතනයි බ්‍රේක් මෙතනයි ඇක්සලරේටර් එක මෙතනයි ඔයිල් සිස්ටම් එක මෙතනයි කූලින් සිස්ටම් එක මෙතනයි සයිට් මේ මේ සිග්නල් වැඩ කරන්නේ කියලා පෙන්නනවා ඒක ඩෑෂ්බෝඩ් එකේ පේන්නේ නැහැ ඩෑෂ්බෝඩ් එකේ තියෙන බොත්තමත් අත කරන්න තියෙන ඕනේ ගෑනු කෙනෙකුටත් අංගවිකල කෙනෙකුටත් ඩ්‍රයිව් කරන්න පුළුවන් පුරුෂ තාමේ පුරුෂ පරාක්‍රමයේ තියෙන පුරුෂයෙකුටත් drive කරන්න පුළුවන්. හැබැයි එන්ජින් එක කොහෙද? ඒක එන්ජින් එකේ වැඩේ. මේ driver ගේ වැඩේ තියෙන්නේ dashboard එකෙන් මෙහා පැත්තේ. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සඳක කරගෙන යන විශාල ව්‍යාපාරයේ සහ පිරිස් හදන එක තේරෙන්න ආරිනවා. මෙන්න මේ එකකට ඕගොල්ලෝ අහුවෙන්න ඕනේ. අහුනේ නැත්තම් මේ ඒ කෙනාට මේ ඔය ඔය බොරුව දිගට කරගෙන යන්න බෑ. එතකොට ඒක පෙන්වුවාට පස්සේ බොනට් එක ඇරලා ඔය ඩෑෂ්බෝඩ් එකේ මෙහා පැත්තේ ලස්සනට මේ දිලිසෙන තාලෙට හදලා තිබ්බට එන්ජින් එක පැත්තට ගියාම කක්ක ගොඩයි එන ගෝසාව වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවා ඒකට වෙනම සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවා විතර වෙනම සවුන්ඩ් ප්‍රූෆ් සිස්ටම් එකක් දෙනවා නැත්නම් ඉන්න බෑ ඔය ප්ලේන් එක ඇතුලේ හිටියට පිට හිටියනම් කම්බීරේනවා ඒකයි එයාපෝට් වල වැඩගෙන මිනිස්සු නිතරම මේව දාගෙන ඉන්නේ. මේ සුපර්සොනික් යනකොට එයාපෝට් රහිතව තියෙන ලයිට් කණු ගලවලා යනවා. ඇතුලේ ඉන්නකොට අම්මා විමාන කියලා කියනවා. ඒ බංග්ලාදේශ් එයාලයින් එකෙන් කියන්නේ විමාන කියලා. ඒ තමයි මේ අපි බලාපොරොත්තු වෙන දේව විමානයි. පරිසර දූෂණය. දැන් තු කොරෝනා ඉන්සර්ට් පින් සිද්ධ වෙන්නේ බෝයින් කම්පැනි එකේම ටිකක් උණ ගැනිලා ඇති. කෙසේ නමුත් මේ විදියට අපි එක එක විදියට අපි ඉන්න ටික තන සබා බුලක් හදාන ලස්සන කරගෙන වටේ ඉන කුණු කන්දල් පෙන්වන්න නැතුව ගත කරනකොට එකක් තමයි ওই විදියට අ හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම මේ සත්‍තිමේ කාය අකට අකට විතා නිමිත්තා අනිමාතා වන්දතා කුට්ටතා ඒකට්ටායිකා ආදි වශයෙන් මේ තේ න ඉංජන්ති න විපරිණමති. මේ මිනිස්සයා පරිණාමයකටපත් වෙන්නේ නැහැ. ඒ ඉපදුනාට පස්සේ හાર્ඩ්වයර් සර්කිට් එකක් තියෙනවා. හදන්න බෑ. හොඳ කරන්නත් බෑ, නරක කරන්නත් බෑ. ඒ හાર્ඩ්වයර් සිස්ටම් එකේ තමයි මේ සයිකොලොජි, සයිකියාට්‍රි and මේ නියුරෝ සයන්ස් තිබුණේ. ඒකයි ඔය ලබාවපන් හැටියට තමයි සිද්ධ වෙන්නේ මොනවාක්වත් කරන්න බෑ කියලා ඒක නියුරෝප්ලාස්ටිසිටි වලට දාලා මේ හදන්න පුළුවන් අතිපට්ඨානේ වැඩිව අවුරුදු 7කින් හදන්න පුළුවන් කියන කතාව අතිපට්ඨානේ උගන්වන අයවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ගහන මේ හුලඟෙන් මේ ආනාපානෙ කොහොමද මේ බ්‍රේන් එක වෙනස් කරන්නේ? මේ පයින් ඇවිදලා ඒම කොහොමද මේ හැදිරීම වෙනස් කරන්නේ? ඒම කොහොමද අපේ මේ රුචිජාතිකම් වෙනස් ගන්න? ඒක ඉතින් අපි පණ තියලා පණ දාලා අල්ලගෙන ඉන්නේ එකනේ. ඉතින් මේ පණ දාලා අල්ලන එකම ගන්න ගන්න හුස්මක් පාස වෙනස් වෙන්න පුළුවන් කියලා හිතනකොට පිස්සු නැහැටි පුළුවන් දපා. මේ තරම් දැඩි ලෙස මගේ මමයේ කියාගන්න මතවාද අරගෙන ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් මෙයමයි සත්‍ය පෙර සත්‍ය වෙන සත්‍යක් නැහැ කියලා තේරවාදී හරි ගමන්නේ අල්ලගත් එකාට කවදාකවත් භාවනාවේ දියුණුවක් ලබන්න බෑ. අර අත් දෙකට හරස් පොල්ලක් බැඳගත්තාම කොයි පීනන්නේ? විද්‍යාලේ පොල්ල ගලවපුවාම මැරෙන්න හදනවා. සුදු අම්මේ මට තියෙන එකම දෑවැද්ද ඔච්චරයි. ඕක ගලවන්න එපා. දියේ ගිල්ල මැරෙනවා කමන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ මනුස්සයාගේ විපරිණාමයක් එහෙම නැත්නම් ගත්ත දැඩි මත විනාශ කරන්න හදනවනම් ඒක කියන්නේ මේ නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට අවනම්බුව මරණයටත් එහා අමාරුයි කියලා. නම්බුවට කියන්නේ බම්බුව කියලා. පිට විතරයි ඒකේ හරේ තියෙන්නේ මැද හුස් පුස් ඒ කියන්නේ තචසාරං කියලා තච කියන්නේ පිට පොත්තට තචසාරංව තං ඵලං උණ ගහකට කියන්නේ තචසාර නලං වේලුම් උණ උණ ඔය ඔක්කොගෙම තියෙන පිට පොත්ත මුල්ලු බටහිර මේ ආර්ථිකයේම ඔච්චරයි ඇතුළේ හිස් ඉතිගේ මල් බල ගත්ත ගමන් ගහ ඉවරයි කෙහෙල් ගහක මල් ගත ගත්තාසේ උණ ගහක මල් පිපුණාසේ ඉතින් ඒකට බය වෙලා තමයි මේ දවස්වල කට්ටිය ටිකක් හැලහැප්පිලා තියෙන්නේ. ඒක එහෙට ඉතින් ඉඹුසුමක් කරනකොට ලංකාවට එම්බිරිසාව හැදෙනවනේ. ඒක ඉතින් සාමාන්‍ය හැටිනෙම. ආන් ඒකෙදි මේ වෙනස් කරන්න බෑ කියන අර දැඩි මතධාරී අදහස මේ දිව්‍යන් වහන්සේ මේකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක හදලා තියෙන්නේ. ඒක වෙනස් කිරීමේ පූර්ණ අයිතිය දිව්‍යන් වහන්සේට තියෙන්නේ. උඹ ක්‍රීචර්. උඹ දිව්‍යන් වහන්සේගේ මවණ ලද්දේ පැහෙන්න හදන්න එපයි කියලා. ඉතින් ඒක සරුවච්චන් ආංශි පටන් ගන්නකොටම මේ දිව්‍යඥාංශි මවලද මේ උත්තරීතර නිර්මාණ එහෙම නැත්නම් කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කපලා කොටස් 32කට කරලා 32කටම අසුචි කියලා කිව්වා. අසුචිනෝ පච්චවේක. තෝරන දෙයියම අවේක. ඉන්නකොට කපන්න කොහොමඩක්වත් දෙන්නේ නැහැ. දැන් කපන්න පටන් ගත්තා ඔපරේෂන් වලට. මරණයට පස්සේ කපන්න දෙන්නේ නැහැ. දැන් කපන්න පටන් අරගත්තා මට පරීක්ෂණ වලදී. ඒ කියන්නේ මේ මේ බුදුහාමර කියු දෙය පිළිගන්න හැටි. මේ ඔපරේෂන් කරලා මොලේ වෙනස් කරන්න බෑ අනිත් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. දැන් කියනවා ඔය සවුත් ඇමරිකන් ඔය කැනඩාවෙම තියෙන නෝත් ඇමරිකාවේ සවුත් ඇමරිකන් රටවල් වලින් මොලේ තියෙන ග්‍රේ මැටර් එක අරගෙන තව කෙනෙකුට දෙන්න පුළුවන්. ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන්. ටික කාලයක් ගියාට පස්සේ ඔය පාකින්සන් වගේ ලෙඩ සනීප කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාගේ තමන්ට තමන්ට වෙනස් කරන්න පුළුවන් කියන එක ගත්තොත් දේව නිර්මාණයකට ඉඩ නැහැ. බෞද්ධයත් තාම ඉන්නේ වෙනස් කරන්න බෑ කියලා. විශේෂයෙන්ම ආගමික නායකයෝ. ඒගොල්ලන්ට ඕනේ මැට්ට මැට්ට විදිහටම තියලා පින් කැටේට සල්ලි දාන්න. ඒතකොට ඒගොල්ල වෙනස් කරලා දෙයි. නමුත් අන්තිමට ඌ ඒ පින් කැටේ හොරෙන් කඩන කාලා මේ ඔය විලෝපන කරන එක තමයි කරන්නේ. අනික් අය ගැන කුමන කතාවද? මම මේ ඩිස්ටන්ස් කතා කරන නිසා මේවා කියන්නේ නැත්තම් පන්සලකට එහෙම ගිහිල්ලා කියන්න උනා නම් එහෙම අම්මපා කියාගන්න විදියක් නැහැ. ඒ නිසා ඉව්වට උදව් කරන අපි මේ වගේ ඒ නරක මෙව ලබනවා. ඉතින් මේ විදියට වැරදි ආකාරයට වැරදි ආකාරයට මේ මතේ වරද්දාගෙන මොන ආගම බැලුවත් මොන ඩිස්ටන්ස් රිට්‍රීට් කරත් අට ඇතුළත වෙනසක් වෙයිද නැද්ද කියන එක මේ කරන දේශකයන් වෙන මටත් ওই බණහන ඕගොල්ලන්ටත් අතේ නැහැ. මේක ඒක පොට්ට chance එකක්. හැබැයි පොට්ට chance එකේ වැඩ කරනවා. අහලා අහලා අහලා කවදාරි මේ බණහන පටන් ගන්න එක නෙවෙයි බණහල ඉවර වෙන්නේ. වෙනස් එකක් තියෙනවා කියලා තේරුම් ගත්තම ඔන්න බණ සාර්ථකයි. ඉතින් මේ උදේ පාන්දර මට අද කතා කරන්න පුළුවන් උනේ මේ සඳක සූත්‍රයේ විවේචනාත්මක මත හතරක් විතරයි. ඒක නිසා මේ හොඳ පැත්තට එනකොට يعني හරි පැත්තට එනකොට මම හිතනවා සුනන්දන් දහම්දුරන්ට හොඳ වෙලා තියෙයි. ඒතර සුනන්දන් දහම්දුරන්ව ඉති ටික විස්තර කරයි කියන පරමාර්ථයෙන් මේ එක ජවනිකාවක නිමාව මෙතනින් සටහන් කරනවා. ඒ බණ ආගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.